සන්දම්ම නියතෝ හෝති අපිරිහාන ධම්මේ හෝති පරියන්ත කතස්ස දුක්ඛං නහෝති අසාධාරණේන ඥානේන සමන්නාගතෝ හෝති හේතු තස්ස සුදිට්ඨෝ හේතු සමුප්පන්නාච ධම්මා හිමේකෝ භික්ඛවේච්ච ආනිසංසා සෝතාපට්ටි ඵල සච්චි කිරියායාති ධර්මස්සවනා විලාසී ධර්මකාමී සත්පුරුෂ කාරණික පින්වත්නි පින්වත් ඔබ සෝදානන් වන්නේ වටිනා උතුම් සද්ධර්ම දේශනාවකට සවන් යොමු කරන්න තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ උතුම් වූ සී සද්ධර්මයේ අසන ශ්‍රාවක ඔබ පළමු කොට බුද්ධ ගෞරවය ඇති කරගෙන ධර්ම ගෞරවය ඇති කරගෙන දේශක ගෞරවය ඇති කරගෙන සීයෙන් නුවණින් බාහිර අරමුණු වලට වැඩවලට අවධානය යොමු නොකොට මේ දේශනාවට සවන් යොමු කරන්න කියලා පින්වත් ඔබට අප ආරාධනා කර සිටිනවා. අද මේ ධර්ම දේශනාවේ මාතෘකා වශයෙන් අපට ලැබී තියෙන්නේ වටිනා වූ සෝත දේශනාවක් අංගුත්තර නිකායේ හතරවෙනි පොතේ අන්තර්ගත වෙන ආනිසංස කියන සූත්‍ර දේශනාව මේ ආනිසංස සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ අපට කියලා දෙනවා දේශනා කරනවා සෝතා පන්න සෝවාන් ඵලයට පත්වෙච්ච පුද්ගලයෙක් තුළ පිහිටන කාරණා හයක් පිළිබඳ. කොටම සෝවාන් ඵලයට පත් වන කෙනෙක් කියන්නේ කවුද කියන කාරණාව සහ සෝවාන් ඵලයට පත්වීමේ ඇති වටිනාකම පිළිබඳව අපට මේ සූත්‍ර දේශනාව ඇසුරින් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා මේ දේශනාවට හොඳට අවධානයේ සිහියෙන් නුවණින් දේශවාන් යොමු කරලා සෙවණේ කරන්න කියලා පින්වත් ඔබට මතක් කරන්න කැමැතියි. ඒ දවස්වල අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දිනයක භික්ෂුන් වහන්සේලා අමතලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා චේමේ භික්කවේ ආනිසංසා සෝතාපට්ටි ඵල සත්‍ය කිරියාය මහණෙනි සෝවාන් ඵලයේ සාක්ෂාත් කිරීමේ ආනිසංස හයක් තිබෙනවා කතමෙච්ච මොනවද ඒ ආනිසංස 6 පළවෙනි ආනිසංසය තමයි සද්ධම්ම නියතෝ හෝති සෝවාන් පුද්ගලයා සද්ධර්මෙහි සද්ධර්මයේහි ස්ථිරෝයේ වේය සද්ධර්මයේ පිහිටි කෙනි අපරිහාන ධම්මේ හෝති නොපරිහෙන ස්වභාව ඇත්තේ වේ ශාසන භ්‍රමචර්යාවෙන් පිරිහෙන්නේ නැහැ එයා නිවන් මාර්ග ඉදිරියටම වඩනවා රහත් වෙන තුරුම ඊළඟ කාරණාව තමයි අසාධාරණේන ඥානේන සමන්නාගතෝ හෝති. ඒ කියන්නේ ආ පොදුණං හා සාධාරණ නොවේ අවබෝධයකින් යුක්ත වූ තැනත් එක් තමයි සෝවාන් පුද්ගලයාය කියලා කියන්නේ. පරියන්ත කතස්ස දුක්ඛං නහෝති නැති කළ දුක් යලේ හට නොගන්නා වූ ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හේතු චස්ස සුදිත්තෝ හේතුවත් මනාකොට හේතු හේතුපත්‍ය ධර්මයන් මැනවින් එයා හඳුනාගෙන දැනගෙන අවබෝධ කොටගෙන ඉන්න කෙනෙක්. හේතු සමුප්පන්නාච ධම්මා ඒ වගේම ඒ හේතුවෙන් උපදින ධර්මත් මනාකොට අවබෝධ කොටගෙන ඉන්න කෙනෙක් තමයි සෝවාන් පුද්ගලයා කියලා කියන්නේ. හිමානිකෝ වික්කවෙච්චේ ආනිසංසා සෝතාපට්ටි ඵල සත්‍ය කිරියාය. මහණෙනි මේ තමයි සෝවාන් පුද්ගලයෙක් සතු අංග 6 කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. කොට මේක තමයි මේ සෝවාන් පුද්ගලයෙක් සතු අංග 6. එහෙනම් පළවෙනි අංගය තමයි සෝතාපන්න ඵලයටපත් වෙච්ච ඒ දිට්ඨි සම්පන්න පුද්ගලයා සද්ධර්මයේහි ස්ථීර වූ කෙනෙක්. එහෙනම් සද්ධර්මයේ ස්ථීර වුණා කියන්නේ එයා නිවන් මඟට බැසගත් කෙනෙක්. එයා ධර්මයේ තුල තහවුරු වෙච්ච කෙනෙක්. එයා ධර්මයෙන් පිරියන කෙනෙක් නෙමෙයි. එහෙනම් එයා දියුණුවට පත්වන කෙනෙක් තමයි සෝතාපන්න පුද්ගලයෙක් කියලා කියන්නේ. හොර ඒක බුතජ්ජනයට හා දිහා බලනකොට එහෙම නෙමෙයි. පුතජ්ජනයන් ගත්තාම එයා පරියාණියට පත්වන පැත්ත සද්ධර්මයේ ස්ථාවර වෙච්ච කෙනෙක් නෙමෙයි පොදුම් වූ කෙනෙක් කියන්නේ. පොදුම් භාවයට පත්වෙච්ච කෙනෙක්ගේ බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝ රත්ණයට නින්දා අපහාස අවමං අගෞරව සිද්ධ කරන්න පුළුවන්. හැබැයි සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙක් ගේ අතින් එහෙම දෙයක් වෙන්නේ නැහැ. එයා මේ සෝවාන් පුද්ගලයා සද්ධර්මයේ පිහිටපු කෙනෙක්. ඔබ ඒ තනත්තා බුදුරජාණන් වහන්සේ ධර්මය සංගරත්නය හැර අන් සරණක් අන් පිහිටක් අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. එයා ධර්මයෙන්ම පිහිට සොයන කෙනෙක්. අධර්මයෙන් මිත්‍යා දෘෂ්ටියෙන් පිහිටක්ෂණ කෙනෙක් මෙයා ධර්මයෙන්ම පිහිටසන කෙනෙක්. එයා ධර්මයේ පිහිටි කෙනෙක්. ඒ නිසා එයා ඒ ධර්මයෙන් පිරෙන්නේ නැහැ. ඒ ධර්මය වඩනවා, දියුණු කරනවා. රාහත්භාවයට පත්වන තුරුම එයා ඒ ධර්මයේ තුල තමයි හික්මෙන්නේ. මේක සෝවාන් පුද්ගලයාගේ පළවෙනි අංගය, පළවෙනි ලක්ෂණය. ඊළඟට තමයි අපරිහාන ධම්මෝ හෝති සෝවාන් පුද්ගලයෙක් පිරිහෙන්නේ නැහැ ආය නැවත පිරිහෙන්නේ නැහැ තසම යංගිසි කෙනෙකුට සෝවාන් වෙන්න තරම් හැකියාවක් ඥානයක් පිනක් තියෙන්න පුළුවන් හැබැයි එයා සෝවාන් නොවේ සිටියේ ප්‍රමාදේ නිසා පාප මිත්‍රයන්ගේ අසත්පුරුෂයන්ගේ අසුර නිසා එයා පරිහානියටපත් වෙන්න පුළුවන්. අජාසත් රජතුමාට සෝවාන් වෙන්න තරම් හැකියාවක් තිබුණාය කියලා සඳහන් වෙනවා. මහජන කියන සිටවරයාට මහදන සිටවරයාට රහත් වෙන්න තරම් පිනක් තිබුණාය කියලා කියනවා. නමුත් ඒ වගේ අර අසත්පුරුෂයන්ගේ බාලයන්ගේ ඇසුරට වැටිලා ප්‍රමාදී භාවයට පත්වන නිසා සෝවාන් ඵලයෙන් රාත් භාවයෙන් නිවනින් ඒ දෙදෙනාම පිරියුණා. එනිසා මේ සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා සෝවාන් පුද්ගලයා නොපිරියන ස්වභාවය ඇත්තේ වේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා. එයා පිළියන්නේ නැහැ. එයා නැතේ බවන් අට්ඨමං ආදීයන්ති. එයා ආත්ම භාව අටකින් මේ සංසාර ගමන නිමා කරගන්නවා. එයා ඒ සෝවාන් ඵලයට පත්ලා ප්‍රමාද නොවේ සිටියත් ඒ ජීවිතේ මෙයා නැවත අනිත් මාර්ග ඵලයන්ටපත් වෙන්න ආ උත්සාහ කරනවා නම් මෙරවීරිය දරනවා නම් ආතාපි සම්පජානෝ සතිමා කියන ආකාරයෙන් කටයුතු කරනවා නම් ඒ ජීවිතේම සෝවාන් ඩොග්ගලට රාත් වෙන්නත් පුළුවන්නේ ඔතන ඒ වගේ හැකියාව තියෙනවා. එහෙම නැතත් සෝවාන් පුද්ගලයා අටවෙනි භවයකට යන්නේ නැතිව හත්වෙනි භවයෙන්ම මේ සංසාර දුක්ගිනි නිවා ගන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එයා පිරියෙන්නේ නෑ ආපස්සට යන කෙනෙක් නෙමෙයි. ඊළඟට දේශනා කළා අපරිය පරියන්තස් පරියන්ත කතස්ස දුක්ඛ නොහෝති. ඒ දුරු කරපු දුක් යලි හටගන්නේ නැහැ. සෝවාන් ඵලයට පත්වීමෙන් සෝවාන් පුද්ගලයා විශාල දුක් ගොඩක් දුරු කරනවා. ඒ දුරු කරපු දුක් යලි හටගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දවසක් නියපිටට පස්වල්පයක් අරගෙන ආනවා මහණෙනි මාගේ මේ නියපිට තියෙන පස්වල්පයේද වැඩි එහෙම නැත්නම් මේ මහ පොළවේ තියෙන පස්ද කියලා ඒ අවස්ථාවේදී වික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා කියා සිටියා සාමීන භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ නියපිට තියෙන පස් ස්වල්පයයි. මහා පොළවේ තියෙන අතිවිශාල පස් ප්‍රමාණය. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මහණෙනි සෝවාන් පුද්ගලයා විසින් දුරු කරපු දුක් මේ මහ පොළවේ පස් හා සමානයි කිව්වා. හිතට වෙච්ච දුක් ටික තමයි මේ නියපිටට ගත්ත පස්වල්පයේ තරම් කිව්වා. එතකොට එයා සෝවාන් ඵලයටපත් වීමේ විශාල දුකක් දුර වෙනවා. ආන්ගේ දුරු කරපු දුක යලි හටගන්නේ නැති ස්වභාවයක් සෝවාන් ඩොග්ගිරිය තුල තියෙනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දවසක් තවත් උපමාවක් කියනවා සෝවාන් ඵලය ගැන කියනකොට යම් පුද්ගලයෙක් මොහොතට ඇඟිල්ල දාලා දියබින්දු දෙක තුනක් ගොඩට ගන්නවා. භික්ෂුවගෙන් ආනවා මහණෙනි මොහොතෙන් ගොඩට ගත්ත දියබින්දු දෙක තුනද වැඩි එහෙම නැතිනම් මහා මොහොතේ තියෙන ජලයේද වැඩි කියලා. ඒ වෙලාවේදී අර ස්වාමින්වහන්සේලා මතක් කරේ ස්වාමීන් වහන්සේ වහන්සේ මොහොතේ ජලය අතිවිශාලයි ගොඩට ගත්ත දියබින්දු දෙක තුන ටිකයි කිව්වා. මානින සෝවාන් පුද්ගලයා දුරු කරපු දුකත් අර මහා මොහොන්දේ ජලය වගේ කිව්වා. ඊතර වුණ දුක් ටික ගොඩට ගත්ත දිය බින්දු දෙක තුන හා සමානයි කිව්වා. එතකොට සෝවාන් වීමෙන් විශාල දුක් ගොඩක් දුර වෙනවා. සෝවාන් නොවුණ නම් තව කොච්චර කාලයක් මේ සසරේ ඉපදෙමින් මැරෙමින් යන්න සිද්ධ වෙනවාද කියන කාරණාව කොච්චර දුක් විඳින්න සිද්ධ වෙනවාද කියන කාරණාවක් ගැන හිතන්නවත් පුළුවන් කමක් නැහැනේ. හැබැයි සෝවාන් වෙච්ච පුද්ගලයාට අන්ගේ වාසිය තියෙනවා. ඒ වගේම තවත් උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගල් කැටයක් අතට අරගෙන ආනවා මානනේ මේ මගේ අතේ තියෙන ගල් කැටයේද විශාල හිමාල පර්වතයේද කියලා. ඊට පස්සේ කියන භික්ෂුන් වහන්සේලා සාමෙන හිමාල පර්වතයේ විශාලයි භාග්‍යතුන් වහන්සේ ගතේ තියෙන ගල් කැටේ කුඩායි කියලා. ආන් මේ වගේ කියන සෝවාන් පුද්ගලයා දුරු කරපු දුකත් තව ඊතර වෙච්ච දුක මේ ගල් කැටිය සමානයි කියනවා. අන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ මෙතනදී මේ දේශනා කරේ පරියන්ත කතස්ස දුක්ඛ නොහෝති. ඒ කියන්නේ නැතිකල දුක් යලි හට නොගන්නේ නොගන්නා ස්වභාවයෙන් යුක්තයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හේතු චස්ස සුදිට්ඨෝ හේතු සමුප්පන්නාච ධම්මෝ උඩ මේ සෝවාන් පුද්ගලයා හේතුප්‍රත්‍ය ධර්මයන් මැනවින් අවබෝධ කරගෙන ඉන්න ස්වභාවයෙන් යුක්තයි. හේතු ප්‍රත්‍ය ධර්ම. ඒ ඒ වගේම හේතුන්ගෙන් හටගත් ධර්මත් මැනවින් අවබෝධ කරගෙනයි ඉන්නේ. දැන් මෙතනදී භාග්‍යතුන් වහන්සේ මොකද්ද මේ හේතු ප්‍රත්‍ය ධර්ම කියලා දේශනා කළේ? හේතු චස්ස සුදුට්ඨෝ මේ හේතුවත් සෝවාන් පුද්ගලයා දකිනවා අවබෝධ කරගෙන ඉන්නවා හේතු සමුප්පන්නාච්ච ධම්මා ඒ හේතුන්ගෙන් හටගත්ත ඉපදිච්ච ධර්මත් පච්චේ ධර්මත් මනාකොට අවබෝධ කරගෙන ඉන්නේ එතකොට මේ සාමාන්‍ය මේ සාංශාරික සත්වයේගේ ජීවිත ප්‍රත්‍යය තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. මේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මේ සසරින් එතර නොවිච්ච රහත් භාවයට බුද්ධත්වයට පත් නොවිච්ච පුද්ගලයෙක්ගේ භව පැවැත්ම තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. ඒකයි මෙතනදී දේශනා කළේ මේ සෝවාන් පුද්ගලයා මේ කිව්ව කාරණාවත් මනමින් දන්නවා. ඒ විතරක් නෙමෙයි අසාධාරණේන ඥානේන සමන්නාගතෝ හෝති. පොහොදම් පුද්ගලයන් හා සාධාරණ නොවූ ඥානයකින් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ පොහොදම් පුද්ගලයන් හා සාධාරණ නොවූ අසාධාරණ ඥාන හතක් පිළිබඳ මජ්ක්‍ධිම නිකායේ කෝසම්බිය කියන සූත්‍ර දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ අසාධාරණ ඥාන හතක් පිළිබඳ. පොහොදුම් පුද්ගලයන් හා සාධාරණ නොවෝ ඥාන හතක් සෝවාන් පුද්ගලයාට තියෙනවා. ඒ ඥාන හතම ගැන කියන්න කාලය නෙමෙයි. ඒ නිසා ඒ ගැන වැඩිතර තොරතුරු යමෙක් දැනගන්න කැමති නම් මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ අවසානයේට වෙන්න සූත්‍රයක් තියෙනවා කෝසම්බිය කියලා. මෙන්න මේ කෝසම්බිය කියන සූත්‍රයේදී ආන්ගේ අසාධාරණ ඥාන හත පිළිබඳ සඳහන් වෙනවා. එහි එක කාරණාවක් ගැන කෙටියෙන් මා සඳහන් කරන්න කැමැතියි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානෙනි සෝවාන් පුද්ගලයා මෙසේ සලකයි. මම යම්බද දුෂ්ටයකින් යුක්ත වූයෙම්ද එබදෝ මාර්ග දුෂ්ටයකින් යුක්ත වූ මේ ශාසනයෙන් පිට අන්‍යෝ සමනේකෝ බ්‍රාහ්මණයෙක් ඇද්ද කියලා විමසලා බලනවා. එහෙම විමසලා බලලා දැනගන්නවා මම යම්බදු මාර්ග සම්මියක් දෘෂ්ටියකින් යුක්ත වූයෙම්ද එබඳු දුෂ්ටයකින් යුක්තෝ මේ ශාසනයෙන් පිට අන්‍යෝස් සමනේකෝ බ්‍රාහ්මණේකෝ නැත කියලා. සෝවාන් පුද්ගලයා ලබන පුතඥයන් හා සාධාරණ නොවෝ ඥානයයි මේ කියලා භාගතුන් වහන්සේ දේශනා මෙන්න මේ විදියට කරුණු හතක් පිළිබඳ මෙන්න මේ අසාධාරණ අසාධාරණේන ඥානේන සමන්නාගතෝ හෝති කියන කාරණාව ගැන කරුණු හතක් බුදුරජාණන් වහන්සේම සූත්‍රයේදී දේශනා කරනවා. ඊළඟට තමයි හේතු හේතු චාස සුදිට්ඨෝ. එයා මනමින් හේතුවක් දන්නවා. හේතු සමුප්පන්නාච ධම්මෝ ධම්මා ඒ හේතුන්ගෙන් සමුදේ වෙච්ච ධර්ම ගැන දන්නවා. උඩ මේ හේතු සුදිට්ඨෝ කියනකොට ඒ හේතුව ගැන භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළේ උදාන පාළියට වගේ යනකොට ඒ සඳහන් වෙනවා මේ පටිච්ච සමුප්පාද න්‍යාය පිළිබඳව. අන්න අර හේතු සුදිට්ඨෝ කියලා කිව්වේ න්‍යායයටයි. ඔකට හේතුකෙන් උපන් ධර්මයන්ට කියන පච්චේ ධර්ම කියලා. ඒ පච්චේ ධර්ම 12ක් පිළිබඳ දවා දසාංග පටිච්ච සමුපාදයේදී දේශනා කරනවා. අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන යනාදී වශයෙන් ඒ කතා කරන්නේ හේතු සමුප්පන්නාච ධම්මා කියන කාරණාවයි. හේතු චස්ස සුදුට්ටෝ කියනකොට ඒකට හේතුව තමයි භාග්‍යතුන් වහන්සේ මුලින් දේශනා කරන්නේ. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පාද්‍යති. එතකොට මෙය ඇති කල්ලි මෙය වේ. මෙය හට ගැනීමෙන් මෙය හට ගනී. හිමස්මින් අසති ඉදන් නහෝති මේ නැති කල්ලි මෙය නොවේ හිමස්ස නිරෝධා ඉදන් නිරුජ්‍යති මේ නිරුද්ධ වී යෑමෙන් මේ නිරුද්ධ වේ කියන න්‍යාය තමයි මෙන්න මේ හේතු චස්ස සුදිට්ඨෝ කියලා කියන්නේ. කොට මෙය ඇතිකල්ලි මෙය වේ මෙය හට ගැනීමෙන් මෙය හටගනි. ඒක තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. එතකොට හේතුන්ගෙන් හටගත් ධර්ම තමයි අවිද්‍යාව සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියලා කියන්නේ. මොකද මේ පටිච්ච සමුප්පාදේ අපිට තේරුම් ගන්න තියෙන්නේ දෙකක් දෙකක් අතර දෙක බැගින් අල්ලාගෙන ඉමස්මින් සති ඉදං හෝති ඉදං ඉමස්ස උප්පාදා ඉදං උප්පාජ්ජති ඒකෙන් අවිද්‍යාව ඇති කල්ලි සංකාර වේ අවිද්‍යාව හට ගැනීමෙන් සංකාර හටගනී ඒ වගේම ඉමස්මින් අසති ඉදන් නවෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති අවිද්‍යාව නැති කල්ලි සංකාර නොවේ. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංකාර නිරෝධ වේ. ඔන්න ඔය විදිහට තමයි මේ පටිච්ච සමුප්පාදය අපට තේරුම් ගන්න තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙමයි. ඒවන සංකාර ඇති කල්ලි විඥාණය වේ. සංකාර හට ගැනීමෙන් විඥාණය හටගනී. සංකාර නැති කල්ලි විඥාණය නොවේ. සංකාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වී යයි. ඒකයි හිමස්මින් සති ඉදං හෝති හිමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. හිමස්මින් අසති ඉදං නහෝති හිමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. එතකොට අවිද්‍යාව නිසා සංකාර වේ සංකාර නිසා විඥානය වේ. එතකොට අවිද්‍යාව මූලික හේතුව අවිද්‍යාව නැමැති හේතුව නිසා සංකාරයේ නැමැති ඵලය හටගන්නවා. කොට ඒ ඵලය හේතුවක් වෙලා විඥානයේ නැමැති ඵලය හටගන්නවා. ඒ විඥානයේ හේතුවක් වෙලා නාම රූප නැමැති ඵලය හටගන්නවා කියලා සාමාන්‍ය විග්‍රහයක් ඔය අටුවා යුගයේදී වගේ ඓතිහාසික වශයෙන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පටිච්ච සමුප්පාදය කාලත්වයට දාලා බෙදලත් කතා කරලා තියෙනවා. අවිද්‍යාවත් සංකාර කියන එකත් අවිද්‍යා සංකාර කියන දෙක අතීත හේතු වශයෙන් කතා කරනවා. ඔර විඥානයේ නම් භවය දක්වා තියෙන කරුණු ටික වර්තමාන හේතු වශයෙන් කතා කරනවා. ඒවල ಜಾති හේඳන් ජරා මරණ කියන ටික අනාගත හේතු වශයෙන් කතා කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කොයිම වෙලාවකවත් මේ විදිහේ විග්‍රහයක් දේශන බුද්ධ දේශනා තුළ දේශනා පාළිය තුළ සිද්ධ කරලා නැහැ. එහෙම විග්‍රහයක් බුද්ධ දේශනාවක මා මෙතෙක් දැකලත් නැහැ. එතකොට දැන් අවිද්‍යා සංකාර දෙක අතීතයට දාපුවාම අතීත හේතු වශයෙන් විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව කියන එක වර්තමාන හේතු වශයෙන් ගත්තාම ජාති ජරා මරණ කියන ඒවා අනාගතයෙන් ගත්තාම මේ පටිච්ච සමුප්පාදය කොහොමද තේරුම් ගන්නේ එහෙනම් ජරා මරණයන්ටපත් වෙන්න නම් ඉස්සල්ලා අපි මැරිලා ඉන්න එපා මරණයෙන් පස්සෙන જાතියක් ගැන කතා කරන්නේ ඊළඟට. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මය මේ ජීවිතය තුළ මේ මොහොතේ සිදුවන ධර්ම. මේවා අතීතයට අනාගතයට වර්තමානයට කියලා බෙදන්න පුළුවන් ධර්ම නෙමෙයි. අවිද්‍යාව කියන නොදන්නාකම කියන පසුබිම තුළ සකස් වෙන ධර්ම ටිකක් තමයි මේ පච්චේ ධර්ම කියලා කියන්නේ. දැන් අවිද්‍යාව කියලා බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කළේ? දවසක් භික්ෂුන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ආනව සාමීනි භාග්‍යවතුන් වහන්සේ අවිද්‍යාව අවිද්‍යාව කියලා කියනවා. කොහොමද සාමීනි මේ අවිද්‍යාව කියලා කියන්නේ? ආන් ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පින්වත් මහණ භික්ෂුව දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං අන්න දුක පිළිබඳ අවබෝධ ඥානයක් නැද්ද දුක සමුදය පිළිබඳ අවබෝධ ඥානයක් නැද්ද දුක නිරෝධය පිළිබඳ අවබෝධ ඥානයක් නැද්ද? දුක නිරෝධ ගාමනේ ප්‍රතිපදාව පිළිබඳ අවබෝධ ඥානයක් නැද්ද? ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඇති අනෝබෝධයම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එහෙනම් දුක පිළිබඳවත් දුකට හේතුව පිළිබඳවත් දුක නිරෝධය පිළිබඳවත් දුක නිරෝධ ගාමනේ ප්‍රතිපදාව පිළිබඳවත් ඇති අනවබෝධයම නොදන්නාකමම තමයි අවිද්‍යාව. එතකොට මේ නොදන්නාකම කියන පසුබිම තුළ සකස් වෙන ධර්ම ටිකක් තමයි පත්‍ය ධර්ම. ඔය කියව කාරණා 11. එතකොට මේවා අපිට මේ අතීතයේ කොටසයි වර්තමානයේ කොටසයි අනාගතයේ කොටසයි කියලා කතා කරන්න පුළුවන්කම බෙදන්න පුළුවන්කමක් නැහැ. අවිද්‍යාව යන්තනක තියෙනවා නම් ජරා මරණ දක්වාම දෙන සියලු ධර්ම ටික එතන තියෙනවා. හැබැයි අවිද්‍යාව යම් මොහතක නිරුද්ධ කළා නම් අනිත් පැත්තෙන් ඇති වෙන්නේ මොකන්ද? විද්‍යාව. විද්‍යාව නම් අනිත් පැත්තන තියෙන මොකද විමුක්තියයි, නිදහස් වීමයි. එතකොට අවිද්‍යාව මුල් කරගෙන නොදන්නාකම කියන පසුබිම තුළ හටගත් සකස් වෙන සමුදේ වෙන පච්චේ ධර්ම ටිකක් තමයි ඔය කිව්ව සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ඊළඟට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපාය එතකොට මේ අරහතන් වහන්සේ ජාතිය නැති කරන්නේ මේ ජීවිතේමයි මරණයෙන් පස්සේ නෙමෙයි. දැන් රාතන් වහන්සේ රාත්මක ගැන මේ ප්‍රතිඥා දක්වන්නේ කොහොමද? දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රකාශ කරන රහත්භාවය ලැබලා තීනා ජාති උසිතං භ්‍රමචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තාය කීනා ජාති ජාතිය සේකලා කියන જાතිය නැති කළා. කේනා જાති. උසිතං Brahmacharyaම් Brahmacharyaව සම්පූර්ණ කළා. නිවන් මඟ සම්පූර්ණ කළා. එහෙනම් කතං කරණීයන් කළ යුතු දේ කළා. නාපරං ඉත්තත්තා තව මත්තට ඉදිරියට කළ යුතු දෙයක් නැතයි කියා පත්‍යක්ෂ වශයෙන් දැනගත්තා. ඒක තමයි රාත්‍රියම කියන්නේ. උර කීනා ಜಾති කියන්නේ ಜಾතිය ශේකලා ಜಾතිය නැති කළා. සෝපාක හාමුදුරුවෝ ಜಾතිය නැති කළේ අවුරුදු 7ේ. සිය පැනලා නෙමෙයි, මැනලා නෙමෙයි. උර මේ ಜಾති කියලා කියන්නේ මොකද්ද? ඒ ಜಾති කියන එක සකස් වෙන්නේ තවිද්‍යාව තුළ. කන්දානම් පාතභාව ආයතනානම් පටිලාභ ඉදං උච්චත බික්කවේ ජාතිකල භාග්‍යතුන් වහන්සේ ජාතිය ගැන කතා කරන කතා කළේ යේතේසං තේසං සත්තාන යනාදී වශයෙන් කියලා. අනේ ස්කන්ධයන්ගේ පහළ වීමත් ආයතනයන්ගේ ලැබීමත් තමයි ජාතිය. ඒක භාග්‍යවතුන් වහන්සේ විතක දේශනා කරන මානෙනේ මේ රූපයන්ගේ යම් ඉපදීමක් ඇද්ද වේදනාවේ යම් ඉපදීමක් ඇද්ද සංඥාවේ සංකාරයන්ගේ විඥානයේ යම් ඉපදීමක් ඇද්ද ඒ විතරක් නෙමෙයි ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ යම් ඉපදීමක් ඇද්ද මානෙන මේ ජරා මරණයන්ගේ ඉපදීමයි ජරා මරණයන්ගේ සමුදයයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එතකොට ආන්ගේ සෝවාන් පුද්ගලයා දකිනවා හේතුව දකිනවා හේතුවෙන් උපදින ධර්ම දකිනවා පච්චේ ධර්ම. ඒ පච්චේ ධර්ම තමයි අවිද්‍යාව පච්චය සංඛාර යන ආදි වශයෙන් කිව්වේ. අනේ හේතුව තමයි ඒ හේතුවට තමයි න්‍යාය කියලා කියන්නේ. පටිච්ච සමුප්පාද න්‍යාය. ඕනම එකට හේතුවක් තියෙනවානේ. හේතුව ඵලය. කොට මේ ඵල ධර්ම ටික තමයි පච්චේ ධර්ම කියන්නේ ඵලය හේතුවෙන් උපන් ධර්ම. එහෙනම් ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇතිකල්ලි මේ වේ. ඉමස්මින් අසති ඉදං නොහෝති. මේ නැතිකල්ලි මේ නොවේ. එතකොට ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති මේ ඉපදීමෙන් මේ උපදී. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වී යයි. එතකොට මේ මේ කිව්වේ මොකද්ද? අවිද්‍යාව ඇති කල්ලි සංකාර වේ. අවිද්‍යාව නැති කල්ලි සංකාර නොවේ. කොට අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංකාර නිරුද්ධ වේ. ওই විදිහට මේ පටිච්ච මේ විදිහට මේ පටිච්ච සමුපාදය අපිට තේරුම් ගන්න ඉගෙන ගන්න තියෙන්නේ දෙකක් දෙකක් වශයෙන් මිස මේක කාලත්‍රයට බෙදලා නෙමෙයි අතීතයට බෙදලා වර්තමානයට බෙදලා අනාගතයට වෙලා මේක තේරුම් ගන්න බැහැ විදිහට මං හිතන්නේ මේ රහත් වෙන්න තබා සෝවාන් වෙන්නවත් පුළුවන් කමක් නැහැ. ඒ විදිහට පටිච්චසම්පාදය තේරුම් ගන්න විග්‍රහ කරන්න ගියාම. බුදුරජාණන් වහන්සේ දැන් ලෝකේ පහළ වුණානේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ පළවෙනි ශිෂ්‍ය කණ්ඩායම තමයි පස්සක මහණුන් ඇතුළු යසකල පුත්‍රය ඇතුළු 54 දෙනා. එතකොට මේ 59 දෙනාට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා දැන් ඉතින් මානනේ උඹලාත් මමත් මේ සංසාරේ නිදහස් වුණානේ. සසරෙන් එතර වුණා. දැන් අපි නිදහස්ව පිරිසක්. මේ නිදහසේ පණිවිඩය ගම් නියංගම් පුරා ගිහින් කියන්න කිව්වනේ. ඉතින් ඒ අන්ද එක මාර්ගයක දෙන්නේ නොයා තනි තනි මාර්ගවලට යන්නේ කොහොමද බෙදිලා. එහෙම යනකොට අස්සජී ආමුදුරෝ එක පළාතකට වැඩම කළා. ඒ වෙලාවේදී උපතිස්ස කෝලිත කියලා පරිබ්‍රාජක දෙල්නේ සංජය බෙල්ලට්ටි පුත්‍රගේ ශ්‍රාවකයෝනේ. කොට ඒ දෙන්නත් මේ සත්‍යය සොයාගෙන ගිය ගමන. එතකොට මේ උපතිස්ස පරිබ්‍රාජකතුමා ඒ සංජය ළඟ තමන් හොයන සත්‍යය නැති නිසා ඒක හොයාගෙන එතනින් එළියට ආවනේ එළියට එනකොට මාර්ගයේ ඉස්සරහට ඇවිදගෙන යනකොට දැක්ක ඉස්සරහින් වඩින සෙමණයන් වහන්සේ නම. ඒ සෙමණයන් වහන්සේ තමයි අස්සජී රහතුන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේගේ ඉන්ද්‍රියන් හරීම ප්‍රසන්නයි, ගමන හරීම සංවරයි, මෝහනේ හරීම පැහැපත්. දැකලා මේ උපතිස්ස පරිබ්‍රාජිකට පැහැදීමක් ඇති වුණා. පැහැදීමක් ඇතිවලා කල්පනා කරන මේ සෙමණයාණන් වහන්සේ යම් කිසි ධහමක් අවබෝධ කරගෙන ඉන්න පාටයි. මුන්වහන්සේ ළඟට ගියෙත් මම සොයන විමුක්තිය ගැන යම් හෝඩුවාවක් පණිවිඩයක් දැනගන්න පුළුවන් වෙයි කියලා අස්සජි ස්වාමීන් වහන්සේ ළඟට ගිහින් ආනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ශාස්ත්‍රෝන් වහන්සේ කවුද? උන්වහන්සේ මොන වගේ ධර්මයක්ද කියන්නේ කියලා ප්‍රශ්නයක් ඇහවනේ. ආන්නේ අවස්ථාවේදී පස්සජී ස්වාමීන් වහන්සේ මොකද්ද දේශනා කළේ? මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? ආන්න එක කෙටියෙන් දේශනා කළානේ. "යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ" යේ ධම්මා හේතුප්පවාතේ සංහේතු තථාගතෝ ආහ යන් ධර්මයෝ හේතුන්ගෙන් සමුදය වෙනවද හට ගන්නවද ආන්ගේ ඒ ධර්මයන්ගේ හේතුවත් ඒ ධර්මයන්ගේ නිරෝධයත් ඒ මහා සමණයන් වහන්සේ දේශනා කරන්නේ ඒක තමයි උන්වහන්සේගේ දහම එහෙනම් යන් ධර්මයන් හේතුන්ගෙන් සමුදේ වෙනවා නම් හේතුන්ගෙන් උපදිනවා නම් ඒ ධර්මයන්ගේ හේතුවත් ඒ ධර්මයන්ගේ Nirodhayak තමයි දේශනා කරන්නේ. අනේක තමයි මේ ීමස්මින් සතේ ඉදං හෝති ීමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. ීමස්මින් අසති ඉදං නහෝති ීමස්ස Nirodha ඉදං නිරුජ්ජති කියලා කිව්වේ. අන්න ඕක තමයි අපි අවබෝධ කරන්න. අන්න සෝවාන් ඵලයට පත් වෙන පුද්ගලයාගේ සම්මා දිට්ඨියයි කියන්නේ ඔය දැක්මටයි. ඔන්න ඔය දැක්ම ඇති කරගත්ත කෙනාට ඇත නැත කියන දෘෂ්ටියක් නැහැනේ. සත්වයා මරණින් මත්තේ ඉන්නවද නැද්ද උපදිනවද නැද්ද මේ වගේ අය බ්‍රහ්මජාල සූත්‍රයේ උගන්වන දෘෂ්ටි 62ම නැහැ. දෘෂ්ටි නිරෝධයක් වෙනවා මේ දැක්ම ඇතිවන තැන. ඒ නිසා තමයි එයා මේ දුක්ඛේ අරිය මේ දුක්ඛං අරිය සත්‍යං කියන අවබෝධ දුක කියන එක ආර්ය සත්‍ය කියන එක ඒ අවබෝධ ඥානය ඇති කරගන්නවා. එහෙනම් දුක කියන එක ආර්ය සත්‍යයක් නම් ඒ දුක සකස් වෙන්නේ මා තුළ නම් ඒ දුක නිරුද්ධ කරගත යුත්තේ මටමයි ඒ ප්‍රතිපදාව අනුගමනය කළ යුත්තේ මමයි කියන දැක්මනේ එන්නේ. එහෙනම් දුකක් දුකට හේතුවක් දුක නිරෝධයක් දුක නිරෝධ ගාම ප්‍රතිපදාවක්. එහෙනම් එයා මොකද කරන්නේ? දුක කියන කාර්ය සත්‍යයක් කියලා දැනගෙන අවබෝධ කරගෙන එයා දුක නිරෝධයේ පිණිස ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙනවා. ආන්ගේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙන කෙනාම තමයි ජරා මරණයන්ගෙන් නිදහස් වෙන්නේ. දුකෙන් නිදහස් වෙන්නේ. නිවනේ සැනසෙන්නේ නිවන සාක්ෂාත් කරගන්නේ. අන් ඒ නිසා මෙන්න මේ කිව්ව ධර්ම දෙක සෝවාන් පුද්ගලයෙක් තුළ පිහිටන උතුම් ධර්ම ටිකක්. ඒතකොට මේ දැක්ම ආපු කෙනාට ආය සසරේ බය වෙන්න දෙයක් නැහැනේ. එයාට වෙන පිහිටක් පිළිසරණක් එයාට නෑ. එයාට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්ම රත්නයේ පිළිබඳව සංඝ රත්නයේ පිළිබඳව අචල ප්‍රසාදයක් තියෙනවා. ඒ කියන්නේ Taman දැනගෙන, දැකගෙන, අවබෝධ කරගෙන ඇති කරගත්ත විශ්වාසයක් තියෙනවා. පොර ඒක ප්‍රඥාවත් එක්කලා ආපු එකක්. ඊළඟට ඒ හික්මීම ඇති කර ගන්න නම් එයා තුළ ඊළඟට සංවරභාවය ඇති වෙන එක තමයි සීලය. හරියකාන්ත සීලයේ සමන්නාගතෝ හොති කිව්වේ ආන් අර දැක්මට අනුව කල්පනයත් කල්පනයට අනුව ශික්ෂණය සකස් වෙනවා. ආන් ඒ දැක්මට අනුව ඇති කල්පනය ශික්ෂණය නිසා තමයි එයා ධම්මානුධම්ම ප්‍රතිපදාව යෙදෙන්නේ. ධම්මානුධම්ම ප්‍රතිපදාව යෙදෙන කෙනා තමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන උතුම් මාර්ගඵලයන්ට පත්වලා මේ ජරා මරණ සංඛ්‍යාත මේ සංසාර දුකෙන් එතර වන්නේ ඒ සඳහා කටයුතු කරන්න ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබට මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරමින් මේ දේශනාව නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මේ කාලය තුල අපේ සින් සිද්ධ කරගන්න යෙදෙන සීල පුණ්‍ය ධර්මයන් පළමු කොට අනුමෝදන් කරමු. පින් කැමැති සැප කැමැති සීල දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා දෙවියන්ගේ පිහිට ආශිර්වාදය පින්වත් ඔබට සලසා දෙත්වා කියලා. නමින් ජම්මාන්තරකයේ සීල ඥාතිනුත් මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. සසරගත ජීවිත සුවපත් කරගනිත්වා පින්වත් ඔබටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් බලයෙන් නිදුක් නිරෝගී සුවපත්භාවයේ චිර ජීවනයේ ආයුරාෝග්‍ය ආදී වාග්ය සම්පත් සැලසේවා ලැබේවා කායික වශයෙන්ද මානසික වශයෙන්ද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්ම වෙත්වා කියලා ආශිර්වාද සිද්ධ කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු නම් පරන්ති සාදු ධර්මානුශාසනාව පැවතු දේශක ආනන්ද වහන්සේ දෙකතන හැලුම් මහර බවුන්සෙත් මානසික සුවසෙවන වාසී පූජ්‍යපාද උක්කම්පිටියේ සාරද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිරුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.